වෙලාව රාත්‍රී 9 විනාඩි 30යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. Thank you. සාහිත්‍යයට අනලස් මෙහෙවරක් කළ විශිෂ්ට ගීත රචකයෙකු වූද මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් කළ ප්‍රවීණ නිවේදක KDK ධර්මවර්ධනයන් පිළිබඳව අද ශාස්ත්‍රීය සංග්‍රහයෙන් ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක සහ ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩ මහතා සමග ශාස්ත්‍රීය සංග්‍රහය. සුබ සන්ධ්‍යාවක් හිතවතුනි හිතවතියනි. මම හිතන්නේ අපි නැවත හමු වෙන්නේ ටික කාලයකට පස්සේ දවස් කීපයක් අපි හමු වෙන්නේ නෑ මොනවද නමුත් නැවතත් දැන් අපි ඔබ සමග දිනක හිරු බැස යන වේලාවක සයුරු වෙරළක හුදකලාවක පත්තිරුවක පන්හිඳකින් සටහන් ලැබූ කල්පනාවන් සිංහල ගීත සාහිත්‍යය වාක්ලාවන්යෙන් හැඩගැන්වූ ගේය පද රචකයානෝ සිහල බස රසකර ගැඹුරු ස්වරයෙන් ඇමතු සංනිවේදකයානෝ දිනක හිරු බැස යන වෙලාවක සයුරු වෙරළට උද කලාවෙක කල්පනාවේ කළුආරච්චිගේ එඩ්මන් ධර්මවර්ධන හා අක්මීමනගේ තෝන ලීලාවතී දම්පතීන්ට දාව 1944 ජූනි 13 වෙනිදා මහනුවරදී උපත ලද KDK ධර්මවර්ධනයන් මහනුවර ධර්මරාජෙන් අධ්‍යාපනය ලැබිය. මල්වතු මහා විහාරය සමග සමීප ඇසුරක් පැවැත් වූ සිය පියා KDK ව නිතර මල්වතු මහා විහාරයට කැඳවාගෙන එනු ලැබිය. එබැවින් මල්වතු මහා විහාරය සමග සමීප සම්බන්ධතාවයක් ඔහුට ගොඩනගා ගත්තේය. මල්වතු මහා විහාරයේදී වෑ උඩ දේවමිත්ත නාහිමියන්ගෙන් සිංහල, පාලි හා සංස්කෘත බස උගෙනීමට KDK-ට හැකිවිය. පාසල් අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය සරසවියේ පුස්තකාල සහකාරවරයෙකු ලෙස රැකියාවක් ලද ඔහු වඩා කැමැත්තකින් එම රාජකාරියේ කටයුතු කළේය. පොතපතට තිබූ දැඩි ඇල්ම ඔහුට සිය රාජකාරියේ ඉටු කිරීමට මහඟු පිටුබලයක් විය. සිංහල භාෂාව පිළිබඳව ඔහුට තිබූ දැනුම මෙන්ම ඔහු සතු ව්‍යක්ත කතිකත්වය ඔහුගේ සිත ඔහුව පෙළඹුවෝයේ ගුවන් විදුලි sannivedakayeku වීමටය. ඒ සිහිනයට පාර හොයාගන්නට ඔහු පළමු පියවර තබන්නේ පේරාදෙණිය සරසවින් කොළඹ සරසවියට රාජකාරී ස්ථානමාරුවීමක් ලබා ගනිමින්ය. කොළඹ සරසවියේ පුස්තකාලයේ රාජකාරී කරන අතරතුර සිංහල බෞද්ධ පුවත්පතට සම්බන්ධ වෙමින් ඔහුගේ ලේඛන කලාව ප්‍රගුණ කරන්නට ඔහු සමත් විය. 1967 වසරේදී ගුවන් විදුලියේ සහන නිවේදකයෙකු ලෙස සේවයට එක් වූ KDK 1970 දී ගුවන් විදුලියේ දෙවන ශ්‍රේණියේ ස්ථිර නිවේදකයෙකු ලෙස පත්වීම ලැබුවේය. සිනහවෙනු මැන වේදනා පිසදා වේදනා පිසදා ආරාධනා රේඩියෝ සංග්‍රහව ලලිත කලා නාට්‍ය සංග්‍රහව ප්‍රසන්න ලංකා ඔහුගේ ජනප්‍රිය වැඩසටහන් අතර කීපයකි. අතෝෂණ මා හිතනවා මේ ශ්‍රී ලංකාවට විශේෂයෙන් මෑතකදී ඇති වුණ නවෝදය ගුවන් විදුලියෙන් විශාල සේවයක් කරන්නට පුළුවන් ජනසන්නිවේදන මාධ්‍යයක් හැටියට. මා කල්පනා කරනවා අත්වශයෙන් මා බලාපොරොත්තු වෙනවා මා හිතනවා මා අපේක්ෂා කරනවා මා යන මේ ගමනින් ගුවන් විදුලිය පිළිබඳ විශේෂ හැදෑරීමක් කරන්නට මා හිතනවා එහිදී මා ලබන අත්දැකීම් මා ලබන අධ්‍යාපනය මා ලබන දැනීම මා ලබන නූතන ශිල්ප ක්‍රම පිළිබඳ අවබෝධය මේ රටේ ඉදිරි ගමනට විවහල් වන අයුරින් නැවත ලංකාවට අවිල්ලා ඒ ශිල්පීය ඥානය උපයෝගී කරගන්න පුළුවන් වෙයි කියලා. 1978 දී නෙදර්ලන්තයේ රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබාගත් KDK ඉන් උගත්තේ ලංකාවේ රූපවාහිනී කලාවේ ආරම්භයේදී ප්‍රයෝජනයට ගත්තේය. ඒ ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව වූ ස්වාධීන රූපවාහිනී සේවයේ ආරම්භක ප්‍රවෘත්ති නිවේදකයාද වීමිනි. පසු කලෙක ජාතික රූපවාහිනී තුලින් ඔහු ප්‍රේක්ෂකින්ට වඩාත් සමීප විය. මිල්ටන් මල්ලවාරච්චිගේ ආරාධනෙන් සිය පළමු ගීතය රචනා කළ KDK ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම ගායක ගායිකාවන් රසකට ජනප්‍රිය අර්ථ සම්පන්න ගීත රසක් රචනා කළේය. පෙම් මදිරා අයදිමින් ඇලේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ආරම්භ කළ සිටි FM සේවයේ ආරම්භක පාලකවරයා වූ KDK සිටි FM සේවය ජනගත කිරීමට මහත් වෙහෙසක් දැරිය. නවක ගායක ගායිකාවන් රසකට ක්ෂේත්‍රයට පිවිසීමට මන්මාවත් විවර කර දුන් KDK අලුත් sannivedaka පරපුරකට ගුරුවරෙක් වූයේය. අද විශේෂ දවසක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නවතම සේවය සිටි FM සේවයට අද විශේෂ දවසක්. මෙච්චර කාලයක් දැන් මාස 8ක 9ක කාලයක් අපි සිටි FM සේවෙන් වැඩසටහන ඔබට ගෙනෙන්නේදී අපට අවශ්‍ය කාර්යාලය කටයුතු සඳහා වෙනම කාර්යාලයක් තිබුණේ නැහැ. නමුත් අද අපට අලුත් මුලින්ම ඔබේ මතකයේ ටිකක් ඈතට ගෙන යන්නට කල්පනා කරා. වික්‍රත්නායකයන්ට මේ මතකයත් එක්ක අපේ කතාබහ ආරම්භ කරන්න පුළුවන් මේ කියලා අපි විශ්වාස කරනවා. අපිට අහන්නට හැකි මතකය. ආදරේ නිරරදී යෝගයේ සුසුම්මකි සමහරේ සියරදී මහජත කෙරේ සතුන් කෙරේ ආදරයේ නිවිරෙහි වියෝගේ සිසිලකි කෙනෙහි සුවයරඳි මාතකසේ සතුන් පිරී වික්‍රත්නායකයන්නි මේ ගීතය තමිල් නිර්මාණකවන්නේ ඔබතුමන්. ඔබතුමන්ට පුළුවන් ඒ මතකයත් එක්ක මිහිරි ගී රසක් නිර්මාණය වුණු ඒ මතකෙදි අපිට ඉදිරියට යන්නට. මම හිතනවා මේ KDK ගේ ගේපද රචනා සංගීතවත් කරන්න ලැබුණු සංගීතඥයෙක් හැටියට තනු නිර්මාපකයෙකු හැටියට සමහර ගීත මට මතකක් නැහැ මේ මමද මේ වාගේ තරු නිර්මාණය කළේ කියලා. දැන් ඇත්තෙන්ම මේ සමුදලා නැගණිය මේ දැන් එළියේදී මතක් කරා මේ ආදරයේ මිහිර නැදී ගීතය වික්ටරය තමයි සංගීතවත් කරේ KDK-ගේ ගේපද රචනාව කියලා. මට දැන් අහනකොට මේ මතක් වුණා ඉතින් මේ ගුවන්විදුලිය ඇතුලේ නෙවෙයි අපි මේ තටිගත කිරීම කරේ වෙනත් මං හිතන්නේ කැසට් පටයකට කරපු ගීතයක් හැටියටයි මට මතක. ඒ වගේම මේ KDK ගේපද රචනා සපයපු එහෙම නැත්නම් ගේපද රචනා දානය කරපු ශිල්පි ශිල්පිනීන් බලපුවාම අමර දේවයන්ගේ ඉඳලාම අපිට කතා කරන්නට වෙනවා. මොකද අමර දේවයන් ගයපු කුමරියක පාසලම සරුණා ගීතය තනන්නට එහෙම නැත්නම් අමර දේවයන්ට මේ තනුව පෙන්වන්නට අපි දෙන්න ගියා අද වගේ මට මතකයි. ඉතින් මේ වගේ හුඟක් ඈතට අතීතයට අපේ හිත දිව යනවා. එහෙම නැත්නම් අපේ මතකය දිව යනවා. ඒ වගේම මේ වින්සන් ප්‍රේමසිරි කියන අප සමගම සංගීත විද්‍යාලයේ සෞන්දර්ය විද්‍යාලයේ ශිල්ප හැදෑරු මගේ මිතුරා ඔබේ දයාබර ශිල්පියා මේ සීතාවනිය ඔබ හැඩරුව ඇති බව කියන ගීතය නිර්මාණය කරන කාලෙත් මට යන්තම් මතක් වෙලා ආපහු අමතකයට යනවා. ඒ කියන්නේ ඒ මේ මේ මේ මේ නිර්මාපකයෝ අද අපාතර නැති නිසා බොහෝ විට අපින් ඈත් වෙලා දුරස් වෙලා වගේ පේනවා. මොකද ඒ ගීත අපිට අද ගුවන්විදුලි නාලිකා තුලින් එහෙම නැත්නම් FM නාලිකා තුලින් අද ඇහෙන්නේත් නැහැ. කෙසේ වුණත් KDK-ගේ ගේපද රචනා කලාව පිළිබඳව මම හිතනවා සෑහෙන විමර්ශනයක් කරලා අද දේශනයක් කරන්නට අවිල්ලා ඉන්නේ මගේ මිත්‍ර බණ්ඩාර හැලිගොඩ. ඉතින් මම හිතනවා ඒ වගේම විකර්ණා කියන්නේ මේ කෙලික මහත්මයාගේ මුල්ම ගීතය ඒ අපි ඇහුවේ ගීත රචනා කළේ එතුමන් දැඩි පෙරත්ත මත මිල්ටන් මල්වාරච්චන්ගේ. මිල්ටන් මල්වාරච්චි මහත්මයාව ගුවන්විදුලට ගේන්න ඔබතුමන් සහ ප්‍රේමක දල්විස් මහත්මයා කළ ඒ ඒ ඒ සැලසුම සහ ඒ උත්සාහය ඒ ප්‍රතිඵලයක් විදිහට ඔහු ගුවන්විදුලට එනවා. ගුවන්විදුලට ආවට පස්සේ ඔහුට අවශ්‍ය වෙනවා ඔහුගේ සාමාන්‍ය ගීත රටාවට වඩා වෙනස් ගීත රටාවක් නිර්මාණය කරගන්න. ඒත් එක්කම තමයි පළමු ගීතයේ විදිහට කේලික ධර්මවර්ධන මහත්මයට කියලා ඒ ගීත ලියාගන්නේ. ඔබතුමන් තමයි ඒකත් සංගීත නිර්මාණය කරන්නේ. බණ්ඩාර ඇහලිගොඩ මහතාණෙනි. කේඩී කියන පිළිබඳව ඔබ දැන හඳුනගන්නේ කොහොමද? කේඩිකේ ධර්මවර්ධන අපට පෙර පරපුරේ හිටපු ගීත රචකයෙක්. අපි ඊට පසු පරපුරේ අපි හැදෙන්නෙත් මේ මහා ගෙදරින් ගුවන්විදුලි සරල ගීත වලින් මගේ ගීය ප්‍රචාරය වුණාට පස්සේ තමයි මම ගීත රචකයෙක් හැටියට මේ රටේ මිනිස්සු අඳුනගන්නේ. ඊට පස්සේ අපිට ගුවන්විදුලියට එන්න වෙනවා වරින් වර සරල ගීත වලට තහඹරට වෙනත් ඒවාට එනකොට අපිට එය කේඩි කියලා, ප්‍රේම කීර්තිලා, කුසුම් පීරිස්ලා, ලුෂන් බුලස්සිංහලා මේ සියලු දෙනාම අපට මේ කොරිඩෝර එකේදී හම්බ වෙනවා. අපි ගිහිල්ලා තේ බොනවා, කතා කරනවා. අපි එතකොට ආධුනිකයෝ. ඉතින් අපි බොහෝ දේවල් උන්ගෙන් අහගන්නවා. උන් අපට ප්‍රවීණයෝ. කේඩිකේ මං හිතන්නේ ඊටම හසල දැනුමක් තිබුණු කෙනෙක් තමයි මේ භාෂාව හැසිරීම සඳහා ඉස්ලාහ ඌට උපස්තම්භක වන්නට ඇති අර මුලින් අපි සඳහන් කළ පරිදි අපි දැනගත් පරිදි මල්ලස විහාරයේ දේවමිත් හාමුදුරන්ගෙන් සිංහල පාලි සංස්කෘත කියන භාෂා ත්‍රිත්වයම ඉගෙන ගත්තේ. මොකද අද දවසේදී ගීත රචනයට එළඹෙන අයට මුකුත් භාෂා දැනුමක් අවශ්‍ය නැහැ. අවශ්‍ය කොලේකුයි පැන්සලකුයි විතරයි. එහෙම නේ භාෂාවේ අහුමුළු හොයාගෙන යන්නට ඕනේ නිර්මාණකරණයේ යෙදෙන උදවිය. දද්ද භාෂාව වගේම සාමාන්‍ය කටවහර ජනවහර සියලු දේවල් නිවැරදිව මේ මේ හැකියාව කේදිගේට තිබුණා. කුමරිය එකපාරටම සැලුණා. නැත්තම් අපේ ආචාර්ය වික්‍රත්නායකයන්ගේ පොපලුවන් පිට එවැනි විදග්ධ දේවල් පමණක් නේ පසු කාලීනව වූ බයිලා චක්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දුට පවා ගීත රචනා කළා. මේ චන්ද්‍රකුමාර කන්දහාච්චි දයරත්න පෙරලා මිලට මල්ලවාරච්චි පියාසූරිසේන නම් විශාල ප්‍රමාණයක් තියෙන අය හැම කෙනෙකුටම ඔහුට ආවේනික පරිදි නැත්නම් ඔහුගේ අනන්‍යතාවයේ මත ගී රචනා කිරීමේ හැකියාව ඔහුට තිබුණා. නිසා මම හිතන්නේ අපිට ඔහු වැනි මේ පද රචකයන්ගේ අඩුව විශාල වශයෙන් දැනෙනවා. සාම් ප්‍රේමකීර්ති KDK ලූෂන් වැනි උදවිය අපිට අවශ්‍යයි. වික්‍රත්නායක මහත්මයා මේ KDK මහත්මයා මුල්ම ගීතය ලියලා මේ ගීත ජනප්‍රිය වුණේ නැහැ. ඊට පස්සේ එතුමන්ට ගිහිදල යන්න ඕනේ නැහැ කියලා කම්පාවටපත් වෙලා පැත්තකටලා ඉන්නකොට යලිත් වතාවක් මිල්ටන් මල්ලාර්චි මහත්මයා පෙරැත්ත කරා කරදර කරා ඇත්තටම ගීතයක් ලියමු ලියමු කියලා තමයි. ඊට පස්සේ ආයි ගීත හතරක් නිර්මාණය කරනවා සරල ගී වැඩසටහනකට. එහි එන එක් ගීතයක් තමයි දෙහදර විලිකුන් ගීතය. මේ ගීතය ඔබතුමන් තනු නිර්මාණය කරන්නේ. මේ ගීතය එදා වගේම අදත් අතිශයින්ම ජනප්‍රියයි, අතිශයින්ම ජනගත වුණු අපි හැමෝම ආදරය කරන ගීතයක්. මේ ගීතය නිර්මාණය වුණ විදිහ සහ ඒ පරිසර ඔබතුමාට මතකද? පැත්තෙම මිල්ටන් මල්ලවආරච්චි කිව්වහම එතුමාගේ ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය එහෙම නැත්නම් එතුමාගේ නියමාකාර ගායන කුසලතාව පෙන්눔 කරන්න පුළුවන් වුණේ මම හිතන්නේ KDK ගේ පද රචනා වලින් දැනුණු තනු හරහා වෙන්නට ඕනෑ කියලා මම හිතනවා. මොකද මම විතරක් නෙවෙයි මේ KDK දේපද රචනා බහුතර සංගීතඥයන් එහෙම නැත්නම් තනු නිර්මාපකයන් මිල්ටන් වෙනුවෙන් හැදුවා නැත්නම් නිර්මාණය කළා KDK ගේ පදමාලාව. ඉතින් මම හිතනවා මේ KDK හරියටම තේරුම් ගත්තා කියලා මිල්ටන්ගේ ගායන කුසලතාව සහ ඒ හඬේ තිබුණු තාරුණ්‍ය කියන ඒ ඒ තරුණයන්ට අමත අමතන තාරුණ්‍යයට අමතන ඔහුගේ කටහඬ මම හිතන්නේ හොඳටම මනාව තේරුම් අරගෙන තමයි කේදීකේ මේ ගේපද රචනා ඔහුට ලබා දුන්නේ කියලා. දැන් දෙයදර විලිකුන් සුරත්පලේ කියන ගීතය KDK අතින් ලියවිලා මේක සෑහෙන ජනප්‍රියත්වයකට ආවට පස්සේ මේ තිස්ස අබේසේකරයන් මේ ගුවන්විදුලියේ අවික්ත මම වැඩසටහනකට එනකොට එතුමා හම්බ වුණා. ආ අවික්ත කොහොමද කාලෙකින් කියලා කතා කරලා මේ අර මිල්ටන් මල්ලවඩක් කියන්නේ මේ දෙහතර විලිකුන් සුරත්පලේ කියලා. මොකක්ද මේ විලිකුන් කියන්නේ? මේ තිස්සාබේෂයේ කරවැනි වියතෙක් මගෙන් විලිකුන් කියන්නේ මොකද්ද කියලා අහනකොට මට පොඩි ලැජ්ජාවකුත් ඇති වුණා මේ මගෙන් අහනවද තිස්සාබේෂයේ කරවැනි ඊටාම වැදගත් ਵਿਚාරකෙක් හැටියට අපි සැලකන එතුමා මං කිව්වා විලිකුන් සුරත් පළවැනිවේ ත්‍රිවි මණ්ඩල කියන මේ සැලහිණියේ තියෙන කවියේ එන මේ කොතෙක් දැනුමක් පොතපත පරිශීලනය කරලා ඇද්ද කියලා කේඩීකේ කියන මේ ගේපද රචකයා එතුමා තමයි මේ 36 මේක ලිව්වේ කියලා. ඉතින් මේ විතර හරිම ලස්සනයිනේ. මේ මිල්ටන් මල්ල ආරච්චිට මීට කලින් මේ වගේ මේ මෙහෙම සිංහල සාහිත්‍යයේ එන වටිනා වැදගත් කියන යෙදුම් යොදවලා එහෙම නැත්නම් කාව්‍යමය විදිහට මේවා ගීතයකට ගොනු කරපු පළවෙනි ගීතය හැටියට මම අහන්නේ ගීතය කියලා. ඉතින් ඒ කියන්නේ මේ මිල්ටන් මල්ලවාවච්චි විදද්ද රුචිකත්වයට පත් වුණාය කියලා කියන්න පුළුවන් KDK ගේ ගේ පද රචනා හරහා. බණ්ඩාර හරිගොඩ මහත්මයා මේ ඒ ගීතයත් එක්ක තව ටිකක් අපිට දුර යන්න පුළුවන්. අපි පාසල් යන සමයේ අපි සාමාන්‍ය පෙළ කරනකොට අපිට තිබුණා සැලීන් සංදේශය අපේ විෂය ධාරාවට ඒ කවි 108ක් තිබුණා අපි 108ම අපිට කටපාඩම්. ඒ කාලේ අධ්‍යාපනය එහෙමයි හැදගැහුනේ. වර්තමානයේ නම් යම් යම් කොටස් කොටස් අරගෙන තියෙන නමුත් ඒනේ අපිට එහෙම කරන්න වුණා. එහි එන එකක් තමයි පතසං අවරගිරි නටුයෙන් වැටෙන කල විලිකුන් සුරත් පළ වැනිවේ රිවි මඩල. හැන්දෑවට අවරගිරේ අහස දිහා බලපුවාම නටුවකින් බිමට වැටෙන ඉදිච්ච gediyak වගේ තමයි රිවි මඩල. ඒක තමයි අදහස. ඊට පස්සේ අපිට මේ වචන ටික හම්බෙන්නේ KDK ගෙන්. මේ ගීතය පුරාම තියෙන ජීවිතයේ තියෙන අනියතභාවය නේ. ඒක දැන් එතන තියෙන්නෙත් එහෙම. කොයි වෙලාවෙ මේ රිවි මඩල වගේ ජීවිතේ එහෙම වෙන්න පුළුවන්. මදුවිත සැනකින් හිස් වෙනවා දිවිත් අවලම කතරක යනවා යෞවන බව හිට නැති වෙනවා කල්බලු අයඳ ලත වෙනවා ජීවිතේ පිනි බින්දුවක් වාගේ. දැන් සාමාන්‍ය සරල ගීත ගායනා කරමින් පැමිණි මිල්ටන් මල්ලවආරච්චිට මෙවැනි රචනාවක් ලැබීමෙන් මම හිතන්නේ මිල්ටන් මල්ලවආරච්චිගේ தত্ত্বය ඉහළට ඔසවා තබන්නට කේදී ගත් උත්සාහයක් කියලා මට දෙන විත්‍රත්නායකයන් කිව්වා වගේම يعني වෙනම වටිනාකමක් මිල්ටන් මල්ලවආරච්චිට එකතු වුණා මේ කේදී කියේ මෙවැනි පදමාලා ගායනා කිරීම. මගේ අදරවි කුල් සුරත් පලේ පෙම් මදිරා අයදි මින් සැලේ සීත මීදු සිහිනවල් පැටලේ මගේ අදරවි කුල් සුරත් පලේ පෙම් මදිරා අයදි මින් සැලේ සීත මීදු සිහිනවල් පැටලේ සීතමි දුම් සිහි නරකට නොඇති මින්ගත දවසක ගෙනෙනු ඇති නිලු කුල් නෙත් රතු තඹුරු වෙත කඳවයි ඔබ තවුසා වෙත ජීවිතේ මේ බින්දුවක් වාගේ ඒ අදර විලි තුන් සුරක් පලේ එම්මතිරා අයදිමින් සැලේ සීත මිදුන් සිහිනල සැකලේ සීත මිදුන් සිහිනල සැකලේ වෙනවා ජීවිතවලම කතරට යනවා යෞවන බව හෙට නැති වෙනවා අල්බලුවය හිඟලට වෙනවා ජීවිතේ පිනි බින්දුවක් වාගේ යතර විලි කුල් සුරති පලේ දෙම් මතිරා අයදිමින් සැලේ සීතමීදු සිහි නැලල් පැටලේ දෙඅදර දිලිතුම් සුරති පලේ පෙම්මදිරා අයදිමින් සැලේ සීතමීදු සිහි නැලල් පැටලේ සීතමීදු සිහි නැලල් පැටලේ මට මේ ගීතය ගයනකොට මතක් වුණා කුමරියක පාසලම සලුණා ගීතය. මම මුලින්ම අමරදේවතුමාට තනුවක් හදන්නට මට ලැබුණු අවස්ථාව. එතකොට කේජීකේ ධර්මවර්ධනට අමරදේවයන්ට ගේපද රචනාවක් ලියන්නට ලැබුණු පළවෙනි අවස්ථාව. එතකොට අපි දෙන්නාම කේජීකේ මට වඩා වයසින් බාල වෙන්න පුළුවන් කෙසේ වුණත් බාල තමයි මම හිතන සමුදරයන් ඇහුවොත් වඩාත් හොඳයි කියලා. ඒක කොහොම වුණත් මටත් අමරදේවයන්ට තනුවක් හදන්න ලැබුණේ ওই කියන කාලවකවානුවේ. මොකද අපිට මේ තැටියකට වෙළඳ තැටියකට ගීත හතරක් පටිගත කරන්න උවමනාව තිබුණා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගීත දෙකක් මේ තැටියට ලිව්වා. එකක් තමයි බමර පැටික්කී තුනුසිරි විලේ නටන මොනර පැටික්කී කියන ගීතය. අනිත් එක තමයි මා සමග ගැයූ යුග ගීතය ඇයගේ ඇකෙහි ඔබ හිස රඳවා කියන ඇයට පමණි මම ආදරය කියන ගීතය මේක යුග ගීයක් අමරදේවයන් සමග මා ගායනා කළේ මා විසින්ම සංගීතය සපෝයා මේ ගීත හතරේම සංගීතය මගේ. ඉතින් මේ KDK ගේ ගීතය අනිත් ගීතය බණ්ඩාර විජේතුංගගේ හතරවෙනි ගීතය ආර්.ආර්. සමරකෝණුවන් තමයි ලිව්වේ. කොහොම වුණත් මට මේ KDK ගීතය ගැන මතක් වුණා මේ ගීතය ගයන ගමන් මගෙන් අහනවා දැන් අපි දෙන්න සර්පිනාවක් දාගෙන ටැක්සි එක එතකොට අපිට වාහන එහෙම නැහැ. ඉතින් මේ ටැක්සි එක සර්පිනා එකක් දාගෙන මේ නුගේගොඩ එතකොට පදිංචි වෙලා හිටියේ අමරදේවයන් එතුමාගේ ගෙදරට ගියා. ඉතින් මේ ගිහිල්ලා කල්ලාතුව දැනුම් දීලා තිබුණා සර් මම එනවා හැන්දෑවේ මෙහෙම කියලා ඉතින් දැනුම් දීම අනුව තමයි මේ හැන්දෑවේ ගොඩ ඇදුනේ යන ගමන් KD කිය මගෙන් අහනවා මේ වික්ටර් ලොක්කා මේක ප්‍රතික්ෂේප කරයිද කියන්න බෑ කියයිද මං කිව්වා උඹටත් එකයි මටත් එකයි ඉතින් මම ඉස්සෙල්ලාම තනුවක් හදන්නේ අමරදේවයන්ට මේ පදමාලාවක් KD කිය මේ උඹ ලියන්නේ ඉස්සෙල්ලාම ඉතින් ඒක නිසා මේ අපි බලමු කියලා ඉතින් ගිහිල්ලා කතා කරලා අමරදේවන්තින් වාඩි වෙන්න කියලා අපිට තේකක් එහෙම හදන්න කියලා විමලා මැතිනියට මේ දැන් අපි එහෙනම් ගීතේ බලමු නේද වික්ටර් කිව්වා. ඉතින් ගේපද රචනාව KDK දුන්න අමරදේවයන් අතට මම හාමෝනියමිකේ වාඩි වෙලා මේ එන වික්ටර් කියලා පෙන්වන්න කොහොමද කියලා තනුව කිව්වා. ඉතින් මම මං හිතන්නේ එදා තමයි මේ බයෙන් තැටි තැටි ගැම්මකින් මොකද අමරදේවයන් ලවා ගයවන්නද කියන තනුවක් මේ මුලින්ම හදලා පළවෙනි තනුව හැටියට මා මේ එතුමා වෙනුවෙන් හදපු තනුව ඉතින් මම මේ ගායනය කළා මම හිතනවා මට පුළුවන් උපරිම තත්ත්වයෙන් තමයි මේ ගායනය කළේ කියලා කොහොම වුණත් දැන් එකවරක් කිව්වා කිව්වහම තවතරක් කියන්නු කිව්වා මට පොඩි සහනයක් දැනුණා හිතට තවසරයක් කියන්න කිව්වේ එහෙනම් ඉතින් තනුවට පොඩි වසඟ වීමක් හෝ ඇල්මක් මේ එතුමා ඇති කරගෙන කියලා. ඊට පස්සේ එතුමා දෙන්නේ ගේපද රචනාවක් තියෙනවා මේ කොළේ පිටපත. මම දෙවනි සැරේ කියනකොට ඒ මොමුණන්නට පටන් ගත්තා. ඉතින් ඒ පාර දැන් එයා තනිව ගයනවා මේ මට හිතුණා අනේ මම ගයන්නේ මොකද්ද කියලා. ඉතින් KDK ළඟ ඉඳගෙන මට මෙහෙම අනිනවා. ඒ අමරදේවතුමා ගයනකොට මට මෙහෙම අනිනවා මේ සර්පිනාව ගහනකොට මං. ඉතින් මට මේ දැන් මතක් වුණේ මොනතරම් කියන්නේ අමරදේවයන් ලවා ගේපද රචනාවක් ගයවා ගැනීමේ ආසාව KDK-ගේ තිබුණා. අමරදේවයන් ලවා මගේ තනුවක් ගයවා ගැනීමේ ඊටත් වඩා ආසාවක් මගේ තිබුණා. ඉතින් කොහොම හෝ ඒ දෙකම ඉෂ්ට වුණා. අමරදේවයන් ඊටාම මధుර ලෙස මං හිතන්නේ කර්ණ රසායන විදිහටම මේ ගීතේ ගායනය කළා. මම හිතනවා බණ්ඩාර මල්ලි අමරදේවයන් මං හිතන්නේ මහගම සේකරයන්ගේ ඒ වගේම චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ වැනි ගීත ගැයුවාට පසු එතුමාට මෙවැනි ගේය පද රචනාවක් හමු වුණේ කේදී කේගේ මේ ගීතය හරහා කියලා. කුමරියක පාසලම සැලුනා වසා සිටිබ නෙතුපියන් ඇරුණා කුම බඹසර අසපුවේමා සමරදී උන් දැහැල් වෙනුණා කුමරියක පාසලඹ මගේ දුහුල් සලුතිර විවර කෙරුවා මනත් සැලෙලුන් ගුමතු දෙනුවන් රැහන් ඇද මා අභියස නැවෙන සුත්තිකය සුරන් නැලවූ සුයාමය කුමරියක පාසලම ඇලුනා ගජසෙන් යදම් විඳ වැද තලාතින්ද කම්පනක වයි ලපලු සුරුවල් කකුළු මල් පෙති මා අනවයි දුඳුනු තුසිකය සුරන් නැල වූ සුයාමය කුමරියක පාසලම සැලුණා ඒ කාන්තා ලාලිත්‍ය දුටුවාම සිත තුළ ඇති වෙන හැඟීම් ධාරාවක් තමයි ගීතේට පාදක වෙලා තියෙන්නේ කුමර බඹසර අසපුවේ මා සමවැදී උන් දැන් මිදුණා ඒ කාන්තා ලාලිත්‍ය භාෂා ලාලිත්‍යයෙන් වසන් කරලා තියෙනවා අපේ මේ කේජී එකේ නැත්තම් ඒ ඒ ඒ ඒ කියන්නේ නිවැරදි අරුත් වලට ගියාම ඒක ඇතන වෙලාවට ප්‍රසිද්ධියේ කතා කරන්න බැරි ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. ගීතය අහනකොට ඔහු pāli සංස්කෘත සිංහල නිවැරදිව හැසිරවීමට ඇති දක්ෂතාවය ඒ ගීතය හරහා පේනවා. ඒ වගේම මේ ගීතයට උචිත තනුව වික්‍රත්නායකයන් අතින් නිර්මාණය වෙලා තිනවා. ඒ වගේම ගායන පෞරුෂය අම්බදේවයන්ගේ සියල්ල එකට එකතු වුනහම අපිට අදත් නැවුම් ගීයක් ඇටියට රස විඳින්න පුළුවන් ගීයක් ලෙසයි මායේ දකින්නේ යන්න යන වෙලාවක සයුරු බෙරළට උදකයාවෙක කල්පනාවේ සිටිය මොහොතක මතක් විය සිටිවි අතීතේ වික්‍රත්නායක මහත්මයා KDK ධර්මවර්ධනන්ගේ හඬ පෞරුෂය ඔහු නිවේදකෙක් විදිහට ජනතාවට ඇමතු විදිහ ශ්‍රාවකීන්ට ප්‍රේක්ෂකීන්ට ඔබ සාප්‍රසංගයට ඔබේ සාප්‍රසංගයට එතුමන් නිවේදකෙක් විදිහට දායක වෙනවා. නිවේදකින් තිදෙනෙක් දායකුණ අවදයක් තිබ්බා. ප්‍රේමකීත් දලිස් මහත්මයා, බණ්ඩාරකේ විජේතුංග මහත්මයා වගේම කේඩීකේ ධර්මවර්ධන මහත්මයා. එතුමන් මතකයක් අවදි කරා ඉස්සර කේඩීකේ ධර්මවර්ධන මහත්මයා සාප්‍රසංගයට යනකොට කොහොමද චරිත ලක්ෂණ කොහොමද ඒ ලක්ෂණ කියලා. කේඩීකේ මහත්මයාගේ හඬ පෞරුෂය ඔබතුමන් කොහොමද හඳුනාගන්නේ කොහොමද ඒ හඬ පෞරුෂය පිළිබඳව ඔබ දකින්නේ? කේඩිකේ කේඩිකේගේ හඬ පෞරුෂය ඇත්තෙම බහුතර ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ආදරයට සහ ඇල්මට ගෝචර වුණායි කියලා මම හිතනවා. මොකද ගේපද රචනා කලාව වෙනම කතා කරන්න ඕන එතුමා නිවේදන කටයුතු කරනකොට මම හිතන්නේ ඊට වඩා නිවේදකයෙකු හැටියට දැක්වූ කුසලතා දක්ෂතා පිළිබඳව ඇත්තම සාප්‍රසංගයේ මට මතකයි මේ ආරම්භයේ ඉඳලාම කේලිකේ හිටියා ඒ වගේම බණ්ඩාරකේ විජේතුංග සහ ප්‍රේමකී ජල්විස් කියන මේ තුන් දෙනාම ඇතැම් විට අපි දැන් යාපනයේ වගේ සාප්‍රසංගයේ වේදිකාගත ගණන් යන වෙලාවේ මේ තුන් දෙනාම එනවා. ඒ කියන්නේ මේ සාපසංගේ මේ නිවේදන කටයුතු කිරීමේ ඇල්ම ආශාවට වඩා මා හිතනවා මේකෙන් විශාල මේ වින්දනයක් ලැබුවයි කියලා. මොකද ප්‍රසංගයට යන්නේ අපි ඔක්කොම එක බස් එකක නැගලා. ඉතින් නිවේදක නිවේදිකාවන් සහ ගායක ගායිකාවන් සමූහ ගායනයේ හිටියා ලොකු පිරිසක් එතකොට මේ මම නම් වශයෙන් මතක් කරොත් මම හිතන්නේ අපේ රසික රසිකාවියන් ඊටාම සතුටටපත් වෙයි කියලා මේ සාපසංගයේ යනකොට දැන් රෝහණ වීරසිංහ සුනිල් ඉදිරිසිංහ එඩ්වඩ් ජයකොඩි ලක්ෂ්මණ ජේසේකර ආනන්ද වීරසිරි අපේ බන්දුල විජේවීර දැන් මේ මේ මේගොල්ලෝ මේ ඇත්තෙන්ම මේක මේ මේ බොහෝ විනෝදකාමී ගමනක් විනෝද ගමනක් යන හැටියටයි මේ ශාස්ත්‍ර සංගීතය යන්නේ. ඉතින් ඇත්තම ප්‍රසංගයේ ඉදිරිපත් කිරීමේ කටයුතු වේදිකාවේදී කෙරෙන தත්ත්වේ වෙනම කතා කරන්න ඕන. නමුත් මේ ගමනේදී තියෙන සුහදතාවය නැත්නම් මිත්‍රශීලීත්වය අපි සතුටු වෙන විදිහ, අපි කතා කරන විදිහ මේවා දිහා බලපුවහම මම හිතන්නේ KDK බොහෝ විට අර බණ්ඩාර සුහවිරා කිව්වා වගේ පොතක් අරගෙන පැත්තකට වෙලා මේක කියවමින් යන අවස්ථාවක් තිබුණා. ඉතින් ප්‍රේමකීර්ති KDK මේ කවුද බණ්ඩාරකේ විජේතුංග වැනි අය මොහුව කොහොම හරි මේ ධානයෙන් මුදවලා අරගන්නවා. ඉතින් අරගෙන අපි අපි විනෝදේන අවස්ථා බහුලව තිබුණා. ඇත්තෙන්ම මේවා කියන්න ගියොත් එහෙම ගොඩාක් වෙලාව ගන්න වෙනවා. කොහොම වුණත් KDK ගේ ගේපද රචනා කලාව හා සමගාමීව නෙවෙයි ඊටත් වඩා අරුත්බර විදිහට මම හිතනවා නිවේදන කටයුතු කිරීමේදී ඔහුගේ දක්ෂතා කුසලතා තිබුණයි කියලා. ඒ වගේම තව එක කරුණක් මට මතක් වෙනවා. ඔහු නිතරම ආධුනිකයන්ට අලුත් අයට අතහිත දෙන්නට උවමනාව තියෙන කලාකරුවෙක් හැටියට. මට මතකයි පෝචුන් ස්වාදක මණ්ඩලයේ නායකයා අද අපාතර නැහැ ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා දැන් එතුමාගේ මුලින්ම ගුවන්විදුලියට ඒ වාදක කණ්ඩායම ගෙනහැල්ලා පටිගත කිරීමක් කළේ මේ KDK තමයි චන්දවල ඒ වැඩේ කරේ. ඒ අවස්ථාවේ මට මතකයි මුනි නන්දන සිරිපාද වඳිමු සමනල කන්දේ කියන මේ තනුව එහෙම නැත්නම් ඒ ගීතයේ තනුව ඔවුන්ලව වාදනය කරවා ගත්තා. ඒ වගේම මට මතකයි මගේ හද ඔබ ළඟ ඔබේ හද මා ළඟ කියන මගේ ගීතය ඔවුන්ලව වාදනය කරගත්තා. මේ විදිහට ගුවන්විදුලියේ භාවිතය සඳහා එහෙම නැත්නම් ගුවන්විදුලියේ දැන් සංගීත කහඬ භාවිත කරනවානේ වැඩසටහන් වලට මම හිතන්නේ ඒ සඳහා ප්‍රයෝගී කරගන්නට වෙනම ෆෝචුන් ස්වාදක මණ්ඩේ ගෙන්නලා මේ වගේ ගීත තනු ඊටාම අලංකාර තනු පටිගත කරගත්තා කියලා මම හිතන්නේ ෆෝචුන් ස්වාදක මණ්ඩලයට ඒ ලැබිච්ච අවස්ථාව සුවිශේෂ අවස්ථාවක් වුණා. මොකද ඊට පසු ඔවුන්ගේ වේදිකා ප්‍රසංගවලදී මේ මේ මේ තනු වාදනය කරන්නට කියලා රසික රසිකාවියෝ ඉල්ලා හිටියා. ඉතින් ඒක නිසා KDK මම හිතන්නේ අර නුවර ඉපදුනා කියන தത്വයට මන් දන්නේ කොහොම හෝ ස්ටැන්ලි පීරිසුත් නුවර KDKත් නුවර අපේ කඳුරාර්ථිවත්තුමත් නුවර මම මේ නුවර ගැන කතා කරලා වෙනම තත්ත්වයක් ගන්න කතා කරනවා නෙවෙයි මමත් නුවර. ඉතින් ඒක නිසා මා හිතන්නේ මාගේ මගේ KDK-ගේ තියෙන මේ මිත්‍රශීලී භාවය ඉතා ගැඹුරෙන් තියෙන තිබුණා විතරක් නෙවෙයි අපි ගේයපදර්ශකයෙකු ගායකයෙකු හෝ සංගීතඥයෙකු වශයෙන් විතරක්මත් නෙවෙයි ඉතාම සුහද මිතුරෙක් හැටියට මේ මිත්‍රශීලීත්වයේදී මා දකින ඊටාම දුර්ලභ විරල ගණයේ ලක්ෂණ එතුමාගේ තිබුණා. චර්යාවන් තිබුණා. ඒක නිසා JDK අදවත් නුදුරුරැ නැද නිතවසා ආදරේ පැතුවෙන් මම් මගේ සුසුමන් දැනෙන තරමට ඔබට ලං වී කෙදින හිඳිනවම් කොහේ සිට ඔබ පැමිණියේ දෝ සිහිනයේ රැඳුණුවේ සරා මගේ ඉරවට තාරකා ඔබට ගැයෙන නැවුම් කුළුඳුල් ප්‍රේම ගීයයි මේ ඔහේ සිත ඔබ පැමිණියේ දෝ බණ්ඩාරහිගොඩ මහත්මයා කේඩික ධර්මාර්ධනන්ගේ නිවේදන කලාවට ඔහු සතුව තිබුණු සාහිත්‍යමය දැනුම පොතපත පිළිබඳව දැනුම ඔහුව ජනගත වීමට ජනතාව අතරට යන්නට ශ්‍රාවකයන් වඩාත් රුචිකත්වයෙන් ඔහු වැළඳ ගන්නට හේතු වුණා කියලා ඔබ හිතනවද? ශ්‍රේඩිකේගේ භාෂා ඥානය පිළිබඳව අපට කිසි ගැටලුවක් නැහැ. මොකද ඔහු ඒ සඳහා අතිශය සුදුසුකම් සපුරලා තියෙන. භාෂාව ගැන විවිධ දේවල් කරලා ඉගෙනගෙන බහුසුත භාවයක් භාෂාවේ තියෙනවා. ඊට පස්සේ ඔහු මුල් කාලයේ ඉඳලම ධර්මරාජ විද්‍යාලයේ විවාද කණ්ඩායමේ කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ දැන් අපේ කන්දනාරච්චි සහෝදරයා කිව්වා වගේ ඒ යම් යම් අවස්ථාවල පාසලට පරිබාහිරවත් එවැනි නිවේදන කටයුතු වල යෙදিলা තියෙනවා. ඒසාර උට බස පිළිබඳ ප්‍රශ්නයක් නැත්නම් හසුරවන්න නිවේදනයේට උචිත ස්වර මාලාවන් නිපද වෙනවා නම් උටේ තරම් අසීරු කරන මොකද ඔහුගේ හඬ ගැඹුරුයි. මා ඔහුගේ කියන්නේ ලේඛන පෞරුෂය හඳ පෞරුෂය වගේම ඔහුගේ රුව පෞරුෂයත් එහෙමයි. ඒකයි මොකද වයසට ගියේ නෑ කවදාකවත්. අපි මුල් දවසේ දැක්ක කාලෙඳලා අවසන් මොහොතේ උඩුකුරුව පෙට්ටියක සයනය කරනකොට අර කොණ්ඩේ ක්‍රේල් වෙච්ච අපිට අපි අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් හතරෙන් කොණ්ඩේ ගිහිල්ලා මේවා සුදු වෙලා විවිධ විපර්යාසයන්ට භාජනය වෙනවා. චේරිකේ එහෙම උනේ නෑ මං හිතන්නේ මා දන්නා තරමින් හැමදාම එකම විදියට ඔහු හිටියා මම හිතන්නේ චේරිකේ වැනි විරල මිනිසුන් තමයි අපට අවශ්‍ය මේ දැනුම් සම්භාරයන් මේ මේ මේ මේ හඬේ තියෙන ආකර්ෂණීය බව සහ ඔහුගේ විදග්ධ බව ඒ සියලු දේවල් අපිට හරි වටිනවා වික්‍රත්නායක යන්නේ මුදලට ගීත ලියන යුගයක පැකේජ් වලට ගීත ලියන යුගයක KDK ධර්මවර්ධනයන් මුදල් පස්සේ හඹාගෙන ගිය මිනිස්සු නෙමෙයි. එහෙමයි අපි අහලා තියෙන්නේ. ගීතයක් ලියා ගන්න ඕන නම් ගිහලා කතා කරලා විස්තර කිව්වම අවශ්‍යතාවය කිව්වම වෙලාව කලාව බලලා පුළුවන් නම් ඒ වෙලේ නැත්තම් පසුව දාලා ලියලා දෙනවා. මුදල් පස්සේ යන සමාජයට අද අද දවසට එඩි කියලාගෙන් ගත හැකි ආදර්ශය කුමක්ද ගීත රචකයින්ට? මේ බණ්ඩාර මෛත්‍රික කර කියනවා වික්‍රය අද ඉතින් මේ ගීත කලාව ගැන අපි මේ ලියන අය ගැන තරම් මේ ඊර්ෂ්‍යා පරවශ භාවයෙන් බලන්නත් ඕනේ නැහැ. ඒගොල්ලෝ මොකක් හරි ලියලා ඉතින් රුපියල් 35000ක් 45000කුත් ගන්න අය ඉන්නවා. නමුත් ගීතවල වටිනාකමක් තියනවාද නැද්ද කියන එක තමයි අපි දෙන්න කතා කර කර ගියේ. ඒගොල්ලෝ මුදල් හම්බ කරාට අපේ කිසි ඊර්ෂ්‍යාවක් නැහැ. මේ සම්පූර්ණයෙන් මේ තාරුණ්‍යයේ බහුතරයකට නිර්මාණ කුසලතාවය නැති බවනේ මේ පේන්නේ. අමරදේවයන් ගායනය කරපු මහාචාර්ය සංගීත නිපුන් සනත්නන්සිනි මැතිතුමා තනුව හා සංගීතය නිර්මාණය කරපු චේදීකේ ධර්මවර්ධන අතින් ඊටාම තාරුණ්‍යයේ ඉන්න කාලේ ලියවෙච්ච මේ තාරුණ්‍ය කියන එක මම නැවත නැවත කියන්නේ එදා තාරුණ්‍යයත් අද අතාරුණ්‍යයත් අතරේ මේ සාපේක්ෂව බලනකොට තියෙන හැකියාවන් මොනවද කියලා. ඉතින් අපිට පේනවා අද නිර්මාණ ශූන්‍යත්වය. එහෙම නැත්නම් නිර්මාණ භංගත්වය. එහෙම නැත්නම් කිසිම කුසලතාවයක් නැති අය පවා ගීත ලියනවා, සින්දු ලියනවායි කියලා පද ටිකක් ලියනවා. ඉතින් ඇයි අර අමරදේවයන් ගායනය කරපු කබායිරිලා ඊට කමක් නැහැ කියන ගීතය තව වචනයක් දෙකක් වෙනස් කරලා මේක ගායනය කරන්න පෙළඹෙන්නේ ගායනය පුළුවන් හින්දාද? නැත්නම් සංගීතය කියන ශාස්ත්‍රීය දැනුමක් ලැබලාද? නැහැ. අමරදේවයන් ගායනය කරපු ඊටාම අලංකාර තනුවක් නිර්මාණය කරපු සනත් නන්සිරි මහත්මයා විසින් ඡේදීකේ අතින් ගේය පද රචනාව ලියවෙච්ච මේ නිර්මාණය ඇවිල්ලා අහනවා මේ වෙන කෙනෙක් ලවා ගායනය කරනවා. ඒ කියන්නේ මොකද්ද ඒකේ අර්ථය මොකද්ද? මොකද තේරුම ඒක ඒක ඒක යහපත් දෙයක්ද? ඒකෙන් සංගීතයට ගීතයට හෝ ඒ ගායන තනත්තාට හෝ මොකද්ද ලැබෙන දේ මොනවද? ඉතින් මේවා ගැන කතා කරන්න ගියාම බණ්ඩාර මල්ලි හුඟා දේවල් තව අපිට කියන්න වෙනවා. නමුත් මේ KD කියේ ධර්මවර්ධන කියන ඒ අග්‍රගණ්‍ය කලාකරුවා ගැන කතා කරන වෙලාවක මම හිතන්නේ අපි මේවා වැඩි ආහාර අවසන් ඕන නැහැ කියලා. කොහොම වුණත් එතුමා සම්බන්ධ නිර්මාණයක් නිසා මා මේ මතක් කළේ. මේ නිර්මාණ අරගෙන මේවාට මොකක් හෝ එක්ක වචනයක් දෙකක් වෙනස් කරනවා එහෙම නැත්නම් ඒකට රැප් කරනවායි කියලා තව මොනවා හරි හරුපයක් මේකට එක්කහු කරනවා එහෙම නැත්නම් මේවා සංගීත ඒ අර අර අනුභූතිය කියන එක නැත්නම් මේ සංගීත නිර්මාණය තුළ තියෙන අලංකාරය මේවා නැති කරනවා ඉතින් ඒගොල්ලෝ හිතනවා මේකත් අලුත් නිර්මාණයක් තමයි කියලා ඉතින් ඒක නිසා මා තාරුණ්‍යයේ ඉන්න බහුතරයකට දොස් කියන්නේ නැහැ අතිදක්ෂයෝ ඉන්නවා නමුත් වැඩි වශයෙන් අපිට දකින්නට ලැබෙන්නේ නිර්මාණ භංගත්වය. ඒ කියන්නේ ඒකේ සාහිත්‍ය රසයක්, කාව්‍යමය ගුණයක් ඒකකුත් නැහැ. කතා හඬවල් දිහා බලපුවාම හඬ පෞරුෂයකුත් නැහැ. සංගීත නිර්මාණයේ දිහා බලපුවාම අපිට මේ මේ මේ හදවතට දැනෙන භාවමය ස්වરૂපයකුත් නැහැ. මේ ගීතය ගැනත් මම යමක් කියන්නට ඕන. මොකද මේ මේක KDK එකේ අතින් ලියවුණ ගීතය මේක චිත්‍රපටයකට ලියුනේ මට මතකයි ගුවන්විදුලියේ මේ කැන්ටිමට ගිහිල්ලා තේ එකක් බොන ගමන් තමයි මම මේසෙට තට්ටු කරගෙන තමයි මේ තනුව කේදීකේට කිව්වේ ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා කිව්වම නීල බිඟු කැල්ල කියලා එවලෙම ලිව්වා මේසෙට කොලයක් තියාගෙන එවලෙම ගීතේ ලියලා මේ මට දුන්නේ මට අද වගේ මතකයි මේ මොන තරම් අපේ කනරච්චි සහෝදරයා කිව්වා වගේ මේ ඉවලේ ඉවලෙම ඒකට කියන්නේ ඉන්ස්ටන්ට් කියලානේ ක්ෂණික ක්ෂණිකව මේ කොහොමද මේ මේ මේ ගේපද මෙහෙම ගලාගෙන එන්නේ කියලා. අනිත් එක ගේපද රචනාවේ නිකම්ම වචන ටිකක් ලිව්ව නෙවෙයිනේ. මේකේ මොනතරම් අර්ථයක් තියෙනවද කියලා. රජගෙදර පරිවියෝ කියන චිත්‍රපටයේද මා සංගීත අධ්‍යක්ෂණය කරන්න බාර අරගෙන මේ ගීතය තනුවක් හදලා මම කේඩී ගීත කිව්වා මෙන්න මේක ලියන්න කියලා. ඉතින් ඒ තනුව අනුව ලියපු ගීතය තමයි නීල දිගු කැල සාවරක නීල බිඳු කැල සාවරක ආදරෙන් සංසාර සර සුදු මුදු සබර පහසින් ඕහනය වීලා හිත බින්දු කල් සාම රක්ෂති ආදරෙන් සනසා සර සුදු මුදු සබර පහසින් ඕහනය වීලා යඹුන් නැඟු මුකුළු මාවතේ අතුරාති සුරමුන් නෙළු කැකුළු මාරුතේ අතුරායති සුරමුන් නැඟු මුකුළු සමර පහසින් රාත්‍රී 9:30ට ශාස්ත්‍රීය සංග්‍රහය රාත්‍රී 10 විනාඩි 22යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය